ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක් ආරම්භ කරලා අද පළවෙනි දවසේ අපි මේ කාලේ වෙන් කරගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් වශයෙන් ඒකට සූදානම් වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා ඉතින් මම ඒකෙන් පටන් ගන්න අතර කාට හරි වෙනත් ප්‍රශ්න තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කරුණාකරලා ඒක සභාගත කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් මම මතක් කරනවා. ඒ ප්‍රශ්න වාර්තාගත කිරීමේ පහසුව පිණිස ඒ වාර්තාගත කරන පැත්තෙන් අපිට ලැබිලා තියෙන මයික් එකට කතා කරනවා නම් හොඳයි. එතකොට මේ ප්‍රශ්නේ වාර්තාගත වෙනවා උත්තරෙත් වාර්තාගත වෙනවා. ඒක ඒ ප්‍රශ්න අහන අයගෙන් අපි ඉල්ලන ඉල්ලීමක්. දැනට ලිඛිත ප්‍රශ්න දිගේ ඉදිරියට යනවනම් ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාදී උස්ම රැල්ලේම හිත පිහිටවනවා නම් දැනෙනවා දැනෙනවා යන්න පමණක් මෙනෙහි කරන ලෙස ඔබ වහන්සේගේ උපදේශල තිබෙනවා. එවිට ආශ්වාසෝ ප්‍රශ්වාසයේ වෙනස නැති වී යනවා. එපමණක්ම සෑහේද හුස්ම රැල්ල සිහින් වී යන විට නැවතත් සිතිලි වලට ඉඩ ලැබීමේ හැකියාවක් ඇති බවක් දැනෙනවා. මේක ඇත්තටම දිග ජවනික දෙක නාටකමක එක ජවනිකාවක් විතරක් ඉස්මතු කරලා දක්වන දැක්විල්ලක්. ඉතින් නිසා මේකට උත්තරයක් සැපීමේදී මුළු සංසිද්ධියම කාගෙත් දැනගැනීම සඳහා කෙටියෙන් ඉදිරිපත් කළොත් අපි මේ ආනාපානීය භාවනාවේදී හුස්ම රැල්ල අරමුණක් වශයෙන් නිමිත්තක් වශයෙන් පාවිච්චි කරනවා ඒ පාවිච්චි කරනකොට අරමුණට මූණ මූණ දාලා තියාගෙන ඉන්න. එහෙ නැත්නම් අරමුණේම හිත බොහෝ වෙලා පැවැත්වීම සඳහා විවිධ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම එකක් තමයි ඒ අරමුණ මෙනෙහි කිරීම. ඉතින් මෙනෙහි කරනවා කියලා කියන්නේ ආස්වාස සිද්ධ වෙන වෙලාවේදී ඒ වෙන හිත පිට දේවල් වලට නොයෑම සඳහා ආස්වාසය කියලා හිතින් මෙනෙහි කරනවා. ප්‍රස්වාස වෙලාදී ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ මෙනෙහි කරගෙන යනකොට ආශ්වාසයේ ලකුණු ප්‍රශ්වාසයේ ලකුණු වෙන්වෙන් වශයෙන් බලමින් සමහර විටක යම් ජවනිකාවල් මත වෙනවා ආශ්වාස ප්‍රශ්වාස දැනෙනවා නමුත් දෙකේ වෙනස දැනෙන්නේ මේක ආශ්වාසද මේක ප්‍රශ්වාසද කියලා වෙන් කරලා හඳුනගන්න අමාරුයි අන්න එහෙම වෙලාවල් වල අර පුරුදු ආශ්වාස ප්‍රශ්වාස කියන නම් දෙක ගැලපෙන්නේ ඒ වෙලාවේදී ඒ නිසා සමහර විටක මිනේ නොකර හිටියොත් භාවනා කීකරු භාවය නිසා නින්දට වැටෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා දෙකටම පොදු ආස්වාසිත ප්‍රසවාස දෙකටම පොදු මෙනෙහි කිරීමක් වශයෙන් දැනෙනවා කියලා හෝ නැත්නම් Taman ඉඳගෙන ඉන්නවා කියන එක මෙනෙහි කරන්න. දැනෙනවා හෝ ඉන්නවා කියලා මෙනෙහි කරන්න කියනවා. ඒ මෙනෙහි කරන්න කියන්නේ ආස්වාද ප්‍රසවාස දැනෙනවා. නමුත් ආස්වාසය ප්‍රසවාසය වෙන්කොට දැනගන්න බැරි අවස්ථාවේදී නිින්ද නොයෑම පිණිස කරන ප්‍රයත්නයක් විදියටයි හිතේ තියාගන්න තියෙන්නේ. එතකොට එවිට ආශ්වාසෝ ප්‍රශ්වාසයේ වෙනස නැති වී යනවා කියලා මේක ලියලා තියෙනවා. නමුත් අනිත් පැත්තයි වෙන්න ඕනේ. ආශ්වාස ප්‍රශ්වාස වෙනස නැති වී යද්දිත් මෙනෙහි කරන්න අවශ්‍ය නම්, නිින්ද කඩා ගන්න අවශ්‍ය නම් දැනනවා දැනනවා කියලා මෙනෙහි කරන්න කියනවා. එපමණක්ම සෑහේද නෑ. මේක මේ දීර්ඝ නාටකමක එක ජවනිකාවක් විතරයි. ඒ විදිහට ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස නොදැනුණත් ආස්වාස් ප්‍රාස්වාස දැනි දැනි සංසිඳි සංසිඳෙමින් දිගට නාඩගම යනවා. හුස්ම රැල්ල සිහින් වී යන විට නැවතත් හිතිලි වලට ඉඩ දීමේ හැකියාවක් ඇති බවක් දැනෙනවා. ඒකත් ඇත්තටම සාධාරණ සෞඛ්‍ය සම්පන්න නිරීක්ෂණයක්. ආස්වාස් ප්‍රාස්වාස සංසිඳනකොට කයේ යම් යම් වේදනා වගේක් මතුවෙන්න පටන් ගන්නවා. බාහිරයේ තිබිච්ච පුංචි ශබ්ද පවා හොඳට දැනෙන්න පටන් ගන්නවා. කොහෙදෝ නැති හිතවිලි වගේකුත් එන්න පටන් ගන්නවා. ඒකත් මේ ආස්වාද ප්‍රසවාස සංසිඳන එකේ නැත්නම් හිත ප්‍රනීත වෙන එකේ සතිය වැඩෙන එකේ ලක්ෂණයක්. ඉතින් ඒක නිසා තමන්ට කරන්න තියෙන්නේ ඒ හිතවිලි වල බරපතල රාගයක්, ද්වේෂයක්, මෝහයක් නැත්තම් නිකන් සාමාන්‍ය හිතවිලි නම් ඒ හිතවිලි වලට මායින් කරන්නේ නැතුව ඒ හිතවිලි තියෙද්දිත් අර ගෙවිමින් පවතින ආනාපානය බලන්න පුළුවන් නම් ඒක උඟාක්ම සූරයි. එහෙම නැත්නම් අපි මේ හිතවිලි ආවා කියලා හිත නරක කරගත්තොත් නැත්නම් ශබ්ද වේදනා නිසා හිත නරක කරගත්තොත් බොහෝ විට ආනාපානයට අනදර කිරීමක් වෙනවා. සලකිලා අඩු බවක් වෙනවා. ඒ නිසා මේ හිතවිලි තිබුණට ඒ හිතවිලි ආශ්‍රයෙන් හිතවිලි විනිවිදලා ආශ්‍රස් ප්‍රසවාසයේ බලන්න පුළුවන් නම් හිතවිලි වල තියෙන නපුර බාධාව කෙලෙසි නැති කරගන්න පුළුවන්. නැත්නම් හිතවිලි ගොඩාක් එනවනම් අපි හිතනවා හිතනවා කියලා ඕ හිත පිට යනවා හිතේ පිට යනවා කියලා ඒක මෙනෙහි කරනවා. නමුත් මේ ලියලා තියෙන විදිහට මේන හිතවිලි නම් ගොඩක් වෙලාට එච්චර බරපතල හිතවිලි නෙවෙයි. මෙතෙක් වෙලා තිබුණා දැනුනේ නෑ. දැන් හිත හොඳට මේ මානසිකාරයේ යෙදෙන නිසා දැනෙන හිතවිලි ඒක හුඟක් වෙලාට භාවනාවට බාධා කරන්නේ හරියට දැනගෙන වැඩ කරොත් ඒ නිසා පුළුවන් නම් කරන්න තියෙන්නේ ඒ හිතවිලි තියෙද්දිත් නැතිවීමෙන් පවතින, ගෙවෙමින් පවතින, ඡය වෙමින් පවතින, වැය වෙමින් පවතින, නිරුද්ධ වෙමින් පවතින ආනපන හිත පවත්නවා නම් ඒක නිකන් මේ ඊර පායගෙන එනකොට තරු මැකිලා හැටි බලාගෙන ඉන්නවා වගේ. ඊර පායගෙන එනකොට හඳ මැකිලා යන හැටි බලා ඉන්නා වගේ මේ බාධා යම් යම් බාධා මැද වුණත් යෙවෙමින් පවතින ආනාපාන දිගට බලන්න පුළුවන් නම් හුඟක් සූරයි. ගරු ස්වාමීන් වහන්සේ නාසිකාග්‍රේ හුස්ම රැල්ල යාන්තමට දැනිලා නොදෙනී යනවා. ඊට පස්සේ ඒ දෙස බලා සිටියේදී නාසිකාග්‍රයත් දැනෙන්නේ නැතුව යනවා. මම ඉන්නවා කියලා දැනෙන විතරයි චීනේ කලියුත්තු කුමක්දයි පහදලා දෙන්න. ඉතින් මේ විදිහට මම ඉන්නවා නැත්නම් මම දැන් මෙතන කියන මේ ඒ දැනීම බලන්න ඕනේ ඒක Tamanට විවේකයක්ද විස්රාමයක්ද උදකලා වීමක්ද එහෙමනම් ඒක ලැබිච්ච ලාභයක් විදිහට පේනවා ඒකේ මම දැන් මෙතන ඉන්නවා කියලා දැනනකොට සැක වැඩි වෙනවා නම් ශ්‍රද්ධාව වැඩි සැක වැඩි වෙනවා නම් ශ්‍රද්ධාව අඩු වෙනවා නම් නින්දට වැටෙනවා නම් මේක බාධා වෙනවා ඒ නිසා යෝගාවචරයට කරන්න තියෙන වගේ පුළුවන් තරම් මම දැන් මෙතන ඉන්නවා කියලා දැනීම තියේදී ඒ දැනීමට පූර්ණව හිත අවදි කරගෙන ඒ විස්රාමේ ඒ හුදකලාවේ ඒ විවේකයේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා හිතට අභ්‍යාසයක් දෙන්න ඕනේ අභියෝගයක් දෙන්න ඕනේ මේ ඇතිවෙච්ච හිස්තන ඇතිවෙච්ච විවේක ඇති වෙන ඉඩපාඩුව කොච්චරක් වෙලා අරසා කරගන්න පුළුවන්ද කියලා ඒක කැඩෙන්නේ සද්ධාව නැති වුණොත් සැක කරන්න පටන් අරගත්තොත් නින්දට වැටුණොත් මම ඉස්සරහට දන්නේ පස්සට දන්නේ කියලා හිත හෙලෙතර වුණොත් මේ ලැබිච්ච විවේකයට බාධා වෙනවා. ඒ නිසා මේ විවේකේ පුළුවන් තරම් අරසකරන තව පුංචි උපදේශයක් එමත්ින් දෙන්න පුළුවන්. මේ විදිහට Taman හුරු කරගෙන තියෙනවා මම දැන් මෙතන ඉන්නවා කියන විවේකේ හොඳට සක්මන් කරලා ගිල්ල වාඩි වෙලා ආනාපානට හිත දාන්නෙම නැතුව කෙලින්ම විවේකෙටම හිත දාන්න. එතකොට වැඩි වේලාවක් නොගින් ඉලීම මේ අර විස්රාමෙටම හිත බහිනවා. එහෙම බැහැගෙන යනකොට ආනාපාන එන්න ඉඩ තියෙනවා. ස්වභාවයෙන් මතුවෙන්න ඉඩ තියෙනවා. ආගන්තුකෙක් එන්න වගේ. එහෙම ආනාපාන එනවනම් ඒක දිහා බලන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් අර විස්රාමයේ තමයි ඉස්සර කරගන්න ඕනේ. උදේකලාව. එහෙම ආනාපානේ පේනවනම් ඒ ආනාපානේ ප්‍රස්වාසයේ අග විතරක් බලන්න. ප්‍රස්වාසයේ අග බලන්න බලන්න ඉබේම හිත අර සංසිඳන තැනට යන්න පටන් ගන්නවා. ඒක ලොකු හිතේ පෙළ ගැස්මක් වෙනවා. ඉතින් ඒක නිසා උත්සාහ කරන්න ඕනේ ඒ දැනෙන මම දැන් මෙතන කියන මේ විස්රාමයේට අරමුණකින් තොරව නිමිත්තකින් තොරව කෙලින්ම විවේකයටම යන්න පුළුවන් නම් එතකොට ඒ යෝගාවචරයට තේරුම් ගන්නේ දවසක මේ ඒ විවේකයේ විස්රාමයේ ඉඳගෙන ඉන්නකොට විතරක් නෙවෙයි ඩාට නිින්දට යන කී වෙලාවෙදි කෙලින්ම මේ විදිහටම නිින්දට යන්න පුළුවන්. එහෙම නැත්නම් බස් එක යනකොට වුණත් වාඩි වෙලා ඉන්න වෙලාවක කරන්න පුළුවන් නැත්නම් පිරිසක් එකතු වෙලා කට්ටිය ටෙලිවිෂන් බලද්දී තමන්ට පුළුවන් විවේකයට හිත දාගෙන කරබන් නිකන් ටෙලිවිෂන් බලනවා වගේ පෙන්නගෙන තමන්ගේ ටෙලිවිෂන් එක බලන් ඉන්න. ඒතර කට්ටිය එක තරහ වෙන්න දෙයක්වත් නැහැ ටෙලිවිෂන් බලන්නේ නැහැ කියලා නෑ නෑ බලමු. ඒ කට්ටියට ඒගොල්ලන්ගේ ටෙලිවිෂන් බලන්න ගියන තමන්ට තමන්ගේ ටෙලිවිෂන් එක බලන් ඉන්න. ආශ්‍රය ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ හිත සමාධිමත් වීම සමගමත් විතක සමාධි වීමට පෙරපටන් පර්යංකේ අද්දික තබාගෙන සිටියේදී අද්දකින් පටන්ගෙන ඇඟ සෙලවීමටත් තවිටක සමාධි ගිලී යන අවස්ථාවේදී අද්දකේ පටන්ගෙන ඇඟ සෙලවීමක් සිදුවේ. මේ අවස්ථාව සතියෙන් බලා සිටීදී ක්‍රමයෙන් ගෙවි යාමක් සිදුවේ. මේ පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ කියන්නේ මේ හිත ඇඟ ඇතුළට ආපුවාම අන්තරාවර්ති වෙච්චාම මේ ඇඟේ තියෙන ඔක්කොම කම්පන චංචල තේරෙන්න පටන් ගන්නවා. ඉතින් හිත පිටනම් තියෙන්නේ වෙන දෙයකට නම් අවධානය යොමු වෙලා තියෙන්නේ මේක තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ වාහනයකට ගොඩ වෙලා බස් එකට ගොඩ වෙච්ච වෙලාවේ බස් එකේ එන්ජින් එක දුවනවා නම් ඒ බස් එකේ එන්ජින් එක වැඩ කරන බව වාඩි වෙලා ඉන්න මගියට වැටහෙනවා. හැබැයි පිටේ ඉඳලා බස් එක දිහා බලන්න තේරෙන්නේ නැහැ. බස් එකට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ තේරෙනවා එන්ජින් එක දුවනවා. දඩ දඩ දඩ ගාලා හෙල්ලෙන ගතියක් තේරෙනවා. ඒ වගේ Tamange ඇතුලේ එන්ජින් එක දුවන බව තේරෙන්නේ ඇතුළට හිත දාගත්තොත් තමයි. නමුත් අවාසනාවට වගේ අපි හුඟක් වෙලාවට ඉන්නේ ඇතුළත දාගත්ත හිතකින් නෙවෙයි බාහිරට ගිය හිතකින්. එතකොට මේ කම්පන චංචල ගති තේරෙන්නේ ඒ කම්පන චංචල ගති හොඳට අඳුනගෙන තින අපේ තේරවාදී ශාසනය කවදාකවත් භාවනාවට බාධා කරන්නේ නැහැ කියලා තියෙනවා. මොන තරම් මේ කම්පන චංචල ගැස්සෙන ගති උණුසුම් සිසිල් ගති ගොඩාක් පෙන්නනවා. ඒක භාවනාවට බාධා කරන්නේ ඇත්තටම කියනවනම් විස්්‍රාම වෙන බවට ලකුණක්. ඇත්තටම කියනවනම් හිත විවේක වෙන බවට ලකුණක්. ඇත්තටම කියනවනම් හිත හුදේකලා වෙන බවට ලකුණක්. ප්‍රශ්නේ තියෙන්නේ අපි හුදේකලාවට බයයි. විවේකයට බයයි. විස්්‍රාමයට බයයි. ඒ නිසා මේ ලකුණු එනකොටම යම් කොන් වුණා, තනි වුණා, කොටු වුණා වගේ තේරෙනවා. ඒකට කියනවා අසත්පුරුෂකම කියලා. ඒ වගේ හොඳ භාවනා ලකුණු පහළ වෙනකොටත් ඒක අඳුනගන්න නැතුව ඒක වැරද්දක් විදියට දකින්න එක අසපෘෂ ගතියක්. නැත්නම් මේ විවේක වීමේ ලකුණක්, විස්්‍රාම වීමේ ලකුණක්, විවේ මේ හුදේකලා වීමේ ලකුණක් කියලා දැනගන්න එක සත්පුරුෂ ගතියක්. ඒ නිසා භාවනාවේදී භාවනා කරලා ඒ හිත ඇතුළට නැමිලා tempat වෙගෙන එනකොට ඒක අඳුනගන්න එක අවස්ථාවේදී හරියට ඒක අඳුනගන්න එක සම්මා දිට්ඨිය හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. යෝනිසමනසිකාරය හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් ගොඩාක් කල් යනවා මේ මේ දේ සැකයකින්තරව ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව මේක දිහා බලලා මේකෙන් හිත කලඹව ගන්න නැතුව වෙන වැඩේට බාධාකින්තරව වෙන්න දෙන්න ගොඩක් කල් යනවා යෝගාවචරයට ඒක සඳහා අපි කරන අනුග්‍රහයක් තමයි මේ ධර්ම සාකච්ඡා සහ කමඨහං සුද්ධ කිරිල්ල ඒ හරහා තමයි ඒක යෝගාවචරය කවදාද තේරුම් ගන්නෙ. ඒක තේරුම් ගත්තේ නැත්නම් ඒ කෙරෙහි මේ අනදර කරන්න ගත්තොත් ගොඩාක් කල් භාවනාව මේ බස් එකක් කෝච්චි පාරක යන්න හදනවා වගේ කෝච්චියක් බස් පාරක යන්න හදනවා වගේ වෙහෙස කරවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ඒක හොඳට ලෑස්තිලා ගිහිල්ලා තේරුම් ගත්ත දවසේ ලොකු සතුටක් ඇති වෙනවා Tamanට භාවනාවේ සිද්ධ වෙන වැඩවලට අනුග්‍රහ කරන්න ඉගෙන ගත්ත දවසේ. කරුණී ස්වාමීන් වහන්සේ ආනාපානසති භාවනාදී ආස්වාස රැල්ලේ සියලු ලක්ෂණ ඊටමත් ඊටම ශක්තිමත් සතියෙන් බලා සිටීදී ක්‍රමයෙන් ආනාපානයේ සියුම් වී ගෙවි ගොස් නිශ්චල තත්වයකටපත් විය. මේ සමාධිමත් වීමක් ලෙස පැහැදිලි නැත. වෙනදා සමාධි වීමට සාපේක්ෂව ඒක පැහැදිලි නැහැ කියලා තියෙනවා. ඊළඟට මතු හිතවිලි වෙන්වෙන්ව කාමාශව භවාශව දිත්තාශව අවිජ්ජාශව ලෙස සිහිපත් කරමින් ලැජ්ජාසහගත පිළිසෝසහගත මම මට තරම් නොවන දේවල් ලෙස සිහිපත් කිරීම නිවැරදිද මේ පහදා දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි කොමාරි භාවනාවේ ආනාපානෙ එහෙම නැත්නම් කායනපස්සන නැත්නම් රූප ධර්ම වල ඒ නිශ්චල තත්ත්වයට පත් වුණාට පස්සේ කොහෙදෝ නැති නාම ධර්ම වල කිපීමක් ඇති වෙනවා, ගොජ දැමීමක් ඇති වෙනවා, වැඩිවීමක් ඇති වෙනවා. ඉතින් ඒක මේ ලූල නැති වලට කණය පඬිතය වෙනවා වගේ රූප ධර්ම අවිශ්වෙන තාක්කල් නාම ධර්ම අවිශ්වෙන්නේ නැහැ. රූප ධර්ම සංසිද්ධිච්ච ගමන් නාම ධර්ම අවිශ්වෙන්න ගන්නවා. අන්නේ අවිශ්වෙන් නාම ධර්ම තියා බලලා ඒක මේ විදිහට මෙවුවා ආශ්‍රව ධර්ම වශයෙන් හෝ එහෙම නැත්නම් මෙවුවා වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකද කවුරු සන්තෝෂ කරන්නද කියලා බැලුවොත් කිසිසේත්ම මගේ හිතසුව පිණිස නෙවෙයි මේවා පවතින්නේ. මේවා පවතින ඒකාන්තයෙන් සංසාරේ පවත්තන්න මේවා පවතින ඒකාන්තේ මාර පාක්ෂිකව මේ ඔක්කොම මාර සේනාවක් වගේ වැඩ කරන්නේ. ඒ නිසා ඒක දිහා බලන් හම්බුනොත් නොසලෙන මනසකින් ඒක බුදු හිතක් කියලා කියයි. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ ඒක හැප්පෙනවා මේවත් එක නැත්තම් බය වෙනවා මේවත් එක නැත්තම් මේවත් එක යනවා. හැප්පෙන්න ගියත් මේවත් එක ගියත් දෙකම මාර පාක්ෂිකයි. රූප ධර්ම සංසිඳනකොට මේ වගේ නාම ධර්ම වල ඇවිස්සිල්ලක් එනවා. ඒක දිහා මේ අනුන්ගේ දෙයක් වගේ නැත්නම් මගේ නොවන දෙයක් වගේ බලාගෙන ඉන්න පුළුවන් නම් ඇත්තටම විපස්සනාව කියන වචනේ වචනාර්ථය එච්චරයි. දෙයක් දිහා බලාගෙන ඉන්න පුළුවන් ප්‍රතික්‍රියා නොකර. රූප ධර්ම වේවා නාම ධර්ම වේවා. එතකොට මේ පුද්ගලයාට දැන් මේ වෙනකොට රූප ධර්ම සංසිඳවගෙන ඒක දිහා බලා සිටීමේ හැකියාව තියෙන නිසා ඊගාව අභ්‍යාසයේ තමයි නාම ධර්ම ඇවිල්ලා ගොරෝසුව පෙනෙද්දී නොසලෙන මනසකින් බලාන හිටියොත් ඒ කාන්තේ මේ නාම ධර්මත් සංසිඳෙන්න පටන් ගන්නවා. මේ විදිහට එක එක එක එකට ඒ කෙනාගේ රංගනේ දක්වන්න ඇරලා ඒ කෙනාගේ භූමිකාව රඟපාන්න ඇරලා තමයි හුදු නිරීක්ෂකෙක් වාගේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි විපස්සනා කියන වචනේ විශේෂ පස්සනාව මොනම හේතුවකින් හෝ ඒකට ප්‍රතික්‍රියා කරන්න ගියොත් ඒ පව් ටික Tamange මල්ලට වැටෙනවා. ඒ පව්ව ගා ගන්න නැතුව ඉන්න නම් මේ නෙළුම් පතක වැඩිච්ච වතුර කඳුලක් වගේ අතේ තැර වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. අන්නේම තියාගන්න ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ අනුන්ගේ එකක් වගේ. මම නෙවෙයි කියලා, මගේ නෙවෙයි කියලා එහෙම නැත්නම් මේ ආශ්‍රව ධර්ම වැඩ කරන්නේ කිසිසේත්ම Tamange න්‍යාය පත්‍රයට නෙවෙයි. හැබැයි එයාට නතර වෙන්නත් බෑ. අනිවාර්ය මොනවා හරි කරනවා. ඒ නිසා ඒක නිකන් මේ ස්ටාර්ට් කරපු එන්ජින් එකක් වගේ අතින් අල්ලලා නැතර කරන්න බෑ. ස්ටාර්ට් කරාට පස්සේ හුවෙන ඕන දේ කම්පරවගෙන යනවා. එතකොට තමයි හිතෙන්නේ මේක මම මම කියාගෙන හිතාන හිටියට අඩිය බලනකොට ඒකේ න්‍යාය පත්‍රයේ සම්පූර්ණයෙන්ම හිතසුව පිණිස නෙවෙයි පවතින්නේ මාර්ගපාක්ෂිකව අපි ලව්වා නැත්නම් මම ලව්වා මේ සංසාරේ පවත්තණ්ඩයි මේකේ තියෙන්නේ. එතකොට ලැජ්ජාවක් ඉබේම ඇති වෙනවා මම කාගේ කවුරු ගහන පදයට නටන නැට්ටුවේද නැත්තම් කාගේ න්‍යාය පත්‍රයට නටන මිනිස්සුද කියලා තේරෙන්න පටන් ගන්නකොට ලැජ්ජ වෙනවා. මොකද මෙතෙක් කල් අපිව ආඩම්බර කියලා හිතානේ. දැන් තේරෙනවා ඒවා ලැජ්ජාවට කාරණා කියලා. ගර්ණී ස්වාමීන් වහන්සේ මම අද දින සක්මන් භාවනා ඉදිසිතේදී පිළිවෙලින් වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් යටිපතුල් පොළොවට ස්පර්ශ වෙන ස්ථාන හා මේ ස්ථාන අනුව තද ගති, බුරුල් ගති, උණුසුම් සීසල ගති, කම්පන චංචල ගති, දරා සිටින ස්වභාවය ආදි වශයෙන් විනාඩි 20ක් පමණ කාලයක් අවබෝධයක යෙදිෂ්ටීමි. ඉන් අනතුරු ඔසෝනා තබනා වශයෙන් මෙනෙහි කරමින් ඊයේ සඳහන් ආකාරයෙන් යටිපතුල් වල ලක්ෂණ පිළිබඳව අවබෝධය ලැබීමි. ක්‍රමයෙන් ඔසෝනවා තබනවා මනසකාරයේ මගෙන් ගිලී ගොස් උණුසුම් සිසිල් ලක්ෂණ දෙක පමණක් වැඩිපුර ප්‍රකවරවන්නට විය. පොළවේ සීතල යටිපතුලේ උණුසුම පොළවේ උණුසුම් තැන් යටිපතුලේ සමහර සීතල තැන් ආදී ලෙස දිගින් දිගටම හඳුනාගෙන සිටීමේ අජත්ත බයිදා ලක්ෂණ මේයි මට වැටහුණි. මේ ආකාරයෙන් එක් ලක්ෂණයක් ඔස්සේම යන්නට ඉඩ හැරීම සක්ම භාවනාවේ ඉදිරි ගමනට යහපතක්ද. ප්‍රකට වෙන ඕනම ලක්ෂණයක් ප්‍රකට වන්නට ඉඩ හැර බලා සිටීම සෑහේදයි කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ. ඇත්තටම කියනවා නම් ප්‍රකට වෙන ලක්ෂණේ තමයි ඒ වෙලාවට බොහොම යාප්‍ය දේ මොනවාරි මතු කරන්න යන්නත් එපා ප්‍රකට වෙච්ච ලක්ෂණේ යටපත් කරන්න යන්නත් එපා. ප්‍රකට වෙච්ච ලක්ෂණේ ඇති හැටියෙම දකින්න පුළුවන් නම් ඒකෙන් අපිට ගන්න පුළුවන් උපරිම කුසලයේ සිද්ධ වෙනවා. මේ ප්‍රකට වෙච්ච ලක්ෂණ වෙනට වෙන කෙනෙක් ඉල්ලන්න ගියොත් මේක යටපත් කරන්න ගියොත් අනිවාර්යයෙන්ම මේ අපස්මාර රෝග වලට හේතු වෙන්න ඉඩ තියෙනවා. නිසා යෝගාවචරයට වෙන්න තියෙන භාවනාදී මතුවෙන දේ මතුවෙන අවස්ථාවේ හැටියට දැක දැන ගන්නවා මිස මෙන්න මේ දේ දැක්කේ නැහැ කියලා කනගාට වෙන්නත් එපා. දැකපු දේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මේ විස්තර එළියට තියෙන බොහොම හොඳයි. ඒ විස්තරය හැටියට මේ ලැබිච්ච එකෙන් උපරෝජන ගන්න එකයි කරන්න තියෙන්නේ. කොහමද අද මේ අහලා තියෙන ප්‍රශ්න ඔක්කොම භාවනාවේ ආරම්භක දවසේ ඇහෙන ප්‍රශ්න නෙවෙයි භාවනා දවස් 4 5 ගියාට පස්සේ ඇහෙන ප්‍රශ්න. ආධුනිකයන්ගේ වනේ ගොඩක් කාලයකට කලින් හිටපු කට්ටිය මේ කියන්නේ භාවනා වුරු කරගත්ත කට්ටියගේ ප්‍රශ්න. ඒක නිසා සමහරට ඉස්සල්ලාම භාවනාවට පෙළඹිච්ච අයට මේ වගේ සමහරලාට නොගැලපෙන ගතියක්, අය ගතියක් දැනටත් ඉඳී තියෙනවා. ඒක නිසා මම කියනවා මේ ආධුනිකයෙකුත් ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා. මොකද ලිඛිත ප්‍රශ්න ඔච්චරයි තියෙන්නේ. ඔක්කොම වගේ කලින් භාවනා කරලා යම් ප්‍රමාණයක් අත්දැකීම් සහිතව අහලා තියෙන කොහොම හරි ඔක්කොම ප්‍රශ්න හොඳයි කියලා කියන්න පුළුවන්. කාටරි මයික් එක ඕන නම් අත උස්සන්න එතකොට අපිට මේ එවන්න පුළුවන්. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. ආරම්භක අවස්ථාවක තමයි මම භාවනාවට සිටින්නේ. ගොඩක් දුරට ඔබ වහන්සේ ඊයසරයකදී කිව්වා හුස්ම ඉහළ ගැනීම හුස්ම ආස්වාස ප්‍රාස්වාසයට මුල් තැන දීලා අපේ අරමුණ ඒ ආකාරයෙන්ම තියාගන්න අනෙක් අරමුණු ගැන තරම්ම සැලකීමක් කරන්න එපා කියලා. ඒතොර ඒක ඒ විදිහටම කරගෙන යනවද අපේ වේදනාවේදී ටිකක් බරහරුම් ප්‍රශ්නයක් වෙනවා යම් යම් අවස්ථාවක වේදනාවකදී. එතෙන්දී අපි අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය පොඩ්ඩක් විස්තර කළොත් බොහොම වටිනවා ස්වාමීන් වහන්සේ. මම දැනගන්න කැමති මේ ප්‍රශ්නේ අපිට ප්‍රශ්නේ අපි ඉදිරියට ගනිමු. වාඩි වෙලා කොච්චර විතර වෙලාවක් යනවද වේදනාව ඇවිල්ලා Tamanට බාධාකාරී තත්ත්වයටපත් වෙන්නේ? විනාඩි 30ක් පයින්නවා 35ක්. ඒ කියන්නේ ඇත්තටම විනාඩි 30ක් යන්න යනකම් වේදනාව එන්නේ නැති එකට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද ඉඳගත්ත ගමන් වේදනාව වෙනවා මොකක්ද. ඒ නිසා විනාඩි 30කින් පස්සේ වේදනාව වෙනවා නම් ඒ කියන්නේ කිසිසේත්ම චෝදනා කළ යුතු නැහැ. සාධාරණයි. ඒ නිසා අපිට තියෙන ක්‍රම දෙකකට මේක ප්‍රශ්න දිහා බලන්න පුළුවන්. මේ කියන ප්‍රකාශනෙන් කියන්න ගන්න තියෙන්නේ භාවනා පටන් අරගෙන විනාඩි 30ක් විතරනකම් අපිට අරමුණත් එක්ක ඉන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේදී ඒ ඉන්න ටිකේදී අරමුණ කියලා මම මෙතන අදහස් කරන්නේ ආනාපානේ හැකිතාක් ආනාපානේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන අලගිය මුලගිය සේරම බලන එකයි කරන්නේ. එහෙම බලාගෙන හොඳට ආනාපානෙට ලං වෙලා ආසන්න වෙලා උත්සන්න වෙලා බලන්න පටන් අරගත්තොත් ඒ කාලය ඇතුළත ඇතිවෙන සත්‍ය සමාධි නිසා සමහරලාට වේදනාවකට ඉඩ නොතබම භාවනා ඉදිරියට යන්නත් ඉඩ තියෙනවා. නිසා එකක් තමයි කියන්නේ තේරුම් ගන්න ඕනේ මුල් ටිකේදී හම්බෙන ආනාපානය හොඳට විස්තර ආසන්න උත්සන්නව බැලීමෙන් ඒ හම්බෙන විනාඩි 30 තුළත සත්‍ය සමාධිය යම් මට්ටමකට හදා ගන්න පුළුවන් ඊට පස්සේ පැයක් විතර යනකම් වගේ ඒ සත්‍ය සමාධිය පවතින ඒක වෙන්නේ සාමාන්‍ය පරිසර සාධක හොඳයි යෝගාවචරය දක්ෂයි ආනාපානෙ දෙන අවස්ථාවේදී හැකියතාක් විස්තර බැලීමෙන් නමුත් ඒක එන්න ඇත්තට සෑහෙන කාලයක් යනවා. ඒක නිසා හුඟක් වෙලාවට වෙන්නේ මේ ආහනපානේ බල බල ඉඳද්දී අර වේදනාව ටික ටික ටික ටික ටික විනාඩි 20 25 යනකොට එන්න පටන් ගන්නවා. ඇවිල්ලා අන්තිමට දරා කියා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ දරා කියා ගන්න බැරි තත්ත්වයටපත් වෙනකොට වේදනාව පිළිබඳවම නම් සර්වචනන්සේ සඳහන් කළා තියෙන්නේ වේදනාව කියලා කියන්නේ උලක්. ඇඟට ඇටිච්ච උලක්. ඉතින් සර්වචනන්සේ සඳහන් කළා තියෙනවා ඇත්තටම මහණි වේදනාවක් ආපුවාම උලක් කනිච්චාම දරා ගන්න බැරි බව ඇත්තයි. නමුත් එතනම තව උලක් කනුනොත් ඉවසන්න බැරි මට්ටමට යනවා කියලා. ඒකලයි නිදර්ශනේ මේ උපමා උපමේයට දාලා පෙන්නනවා. මේ ඉඳගෙන තිබුණ නිසා කකුල නැමිලා තිබුණ නිසා මොනවාර නිසාකට වේදනාවක් එනවා. ඒක විනාඩි 20 30 යනකොට උග්‍ර වෙලා එනවා. ඒ වේදනාවට අනිවාර්යයෙන්ම ද්වේෂයක් හිතෙන් හට ගන්නවා. ඒක තමයි දෙවෙනි උල. ඒ දෙවෙනි උල ඇන්නුවට පස්සේ අර වේදනාව දරන්න බෑ. ඒ නිසා වේදනාව දිහා බලාගෙන ඉන්නකොට මේ වේදනාව කෙරේ නොදකින් නොපතන් කියන හිතේ තියෙන නුරුස්නා ගතිය දැක්කේ නැත්තම් ඒක මේ බලා ගන්න බැරි වුණොත් නැත්තම් ඒකේ තියෙන මේ වංචනික බව දැක ගන්න බැරි වුණොත් අපිට වේදනාව පෙනෙන්නෙම අවමංගල ලක්ෂණයක් විදියට දුකක් කරදරයක් විදියට. නමුත් වේදනාවේ තියෙන හොඳ පැති දෙකක් එකක් තමයි වේදනාව කාට පස්සේ හිත සතිය ශරීරෙන් පිට යන්නේ අනිවාර්යයෙන්ම වේදනාව නිසා ඇද බැඳ තබන ගතියක් තියෙනවා දෙක රූප ධර්මයක් මත සතිය පවත්වනට වඩා ආස්වාස ප්‍රසවාසී වගේ නාම ධර්මයක් උඩ වෙන වේදනාව මත සතිය පැවැත්වුවොත් ඒ සතිය බොහෝමත්ම ශක්තිමත් නමුත් වේදනාව වෙනකොට අනිවාර්යයෙන්ම සැප වේදනාට ඇති කාම තණ්හාවත් කාමානුසයත් රාගානුසයත් දුක් වේදනාට එන පටිඝානුසයත් නිසා චිත්‍රය බොඳ වෙනවා. ඒ නිසා වේදනාවත් එක්ක වැඩ කරනකොට මතු පිටින් වේදනාව මෙනෙහි කරන අතර යටිහිතේ මේකට තියෙන අකමැත්ත දැකගත්තොත් ඉස්ලාම වතාවට අපිට පේනවා මේ දෙබිඩි චරිතයක් රඟපාන හැටි මේ මේ රූප ධර්ම මුනත එක පෙනුමක් තියෙනවා. ඒකට යට යටපැත්තේ තව අනුශේ වශයෙන් වැඩ කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා යම් කෙනෙක් අර පළවෙනි විනාඩි 30 ඇතුළත හොඳ සතියක් හොඳ සමාධියක් ඒ වගේම අනිවාර්යයෙන්මට තව ටිකකින් වේදනාව වෙනවා කියලා ලෑස්තිලා ගියොත් දැක ගන්න පුළුවන් මේ වේදනාව ආපුවාම හිත ඇතුළට අල්ල බදා ගන්න නුරුස්නා ගතියක් එන්න පටන් ගන්නවා. මේ නුරුස්නා ගතිය නිසා ඇඟ තද වෙනවා. දාඩි දාන්න ගන්නවා. මේ මනස අතතිගත වෙනවා. ඒ නිසා ටික වෙලා ගියාම නිකන් යකෙක් ආවසනවා වගේ තමයි තියෙන්නේ. අන්න ඒක තියා හොඳට බලන හිටියොත් වේදනාව එන්නකොටම ඒකේ තියෙන අමිහිරි தත්ත්වය, නපුරු தත්ත්වය, පැංගිරි தත්ත්වය බලන වෙනුවට තප්පරයක් දෙකක් වේදනාවත් එක්ක ඉන්න පුළුවන් ගතියක් එන්නට වඩා වේදනාව වද දෙන හැටි වේදනාව යටින් මේ අනුසය වශයෙන් ද්වේෂය වැඩ කරන හැටි ඔහොම ටික ටිකක් බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඒ වේදනාව කියන මාතෘකාවේ මුල ඉඳලා මැද දක්වා හිමීට හිමීට වැඩිවීමක් සිදු වෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත යෝගාචර ජීවසීමේ ශක්තිය වැඩෙන්න වැඩෙන්න චුට්ට චුට්ට වෙලාවල් වේදනාව තියෙද්දිම වද දෙද්දිම ඒක සිට ඒක දෙස බලා සිටීමේ හැකියාව. ඒක උගා ඉවසීමේ ශක්තිය දිනු කරන දෙයක්. නමුත් එහෙමම හැමදාම කාගෙන දත්මිටි කාගෙන ඉන්න කියන්නේ යම් වෙලාවක වේදනාවක් නොදැරි හැකි මට්ටමට ආවනම් ඇඟෙන් අහන්න කියනවා මොකද්ද ඉල්ලන්නේ කියලා. මොකද්ද මේකට කරන්න කියන්නේ. ඒතර එක්ක නැගිටලා ඵලයන් කියලා කියන නැත්නම් අතපය දිගාරපන් කියනවා. එන්නේ දේ ඊට පස්සේ ඇඟට කියන හොඳයි නැගිටලා යනවා වෙනුවට මම හේම මේ කකුල වේදනාව නම් මම කකුල දිගාරිනවා. ඒක නැවතිල්ල කරන්න කියන යෝගාවචරයක් වශයෙන් කරලා ඒකෙන් වේදනාව දුරුවන් කරගත්ත ගමන් නැවතත් ආනාපානට දාන්න. අන්නේ විදිහට මේ වේදනාවත් එක්ක එක සැරේම ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ටික වේලාවක් හුරු කරලා ඇසුරු කරලා යාලු කරගන්න උත්සාහ කරන්නයි කියලා කියනවා. එතකොට තමයි අරමුණේ ඉන්න පුළුවන් වෙලාවත් වැඩි වෙනවා. එතකොට මේ රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට මාරු ඇති වෙන හැටි දක්වන්න පුළුවන්. මේ දෙකට දක්ෂ වුණොත් තවත් හොල්මනක් යට තියෙනවා. ඒ තමයි අපි විනාඩි 20ක් 30ක් විතර යනකොට කර කර කියන ආනාපානයටත් අකමැත්තක් පහළ වෙනවා. ආනාපානේ නීරස වෙනවා. ආනාපානේ නොදකින් කියලා හිතනවා. එතකොට වේදනාවේ අවස්ථාවේ වාසිය ගන්නවා. විනාඩි 10ක් 15ක් 20ක් එක දිගටම ඒ කාර්මණත් දිහේ බලාගෙන ඉන්නකොට ඒ අරමුණ නීරස වෙන්න ගන්නවා. ඉතින් අපි ඉන ආගන්තුකයට බැන්නට ඇත්තටම වෙලා තියෙන්නේ ගෙදර නේවාසික වශයෙන් බල බල හිටපු ආනාපාන එපා වෙලා. ඒ එපා වෙන්නේ එකම දේ බොහෝ වෙලා බලා සිටීම නිසා. ඒක කවදාකවත් දැක ගන්න හම්බ වෙන්නේ අපි ඉරියව් වෙනස් කරලා නැගිටලා ගියොත්. නිසා ආනාපානෙත් එක්ක වැඩ කරන ගමන් වේදනාව වෙනවා. වේදනාවත් එක්ක ටිකක් එකපාර අතකසා දාලා යන්නේ නැතුව වැඩ කරන්න පටන් අරගත්තොත් වෙන්නේ මේ වෙලාවේ ආනාපානෙ දැම්මත් ආනාපානෙ රුචි නැහැ. ප්‍රිය නැහැ. ප්‍රණීත භාවේ නැහැ. හීන භාවයටපත් වෙලා තියෙනවා. ඒක දැකගත්තොත් තේරෙනවා ඒක තමයි මේ මේ හිත නරක වෙන්න කාරණා. ඒ නරක වෙච්ච හිතෙන් පේන ඕන දෙයක් නරකට තමයි පේන්නේ. ඒ නිසා එතන භාවනාවත් භාවනාවේ හොඳ සම්දිස්ථානයක් තියෙන්නේ. ඉතින් ඒ සම්දිස්ථානදී ටික ටික ටික ටික මේ එක පාඩ ගසලා දාන්න නැතුව හුරු කරගන්න එක එහෙම නැත්නම් හිත ඒක වශී කරගන්නවා කියන එක මේ වගේ ඔය එක දිගට කරන භාවනාවකදී අර ගෙතරතොර ඉඳද්දි දවස් 3-4 සැරයක් පැයක් කරලා නම් කරන්න බෑ. අච්චර ලෑස්තිලා යන්න බෑ. එච්චර මේ සටනට ප්‍රකාශ කළ සටනක් කරන්න බෑ. දැන් මේ වගේ තැනකදී පුරුදු කරලා යන්න පුළුවන්. දන්නවා ෂුවර් එකට විනාඩි 1කින් එනවා. ආවට මම ඒ ගම මත අරින්නේ මම මේකත් එක ටිකක් එහෙලෙත් ආඩු කරන්න ඕනේ. තරන්දිලා ඉන්න ඕනේ කියලා කරන්න ගියොත් වේදනාව ටික ටික ටික ටික ඉස්සරහට යනවා. දැක ගන්න පුළුවන්. ඒක ඇත්තටම තමන්ගේ ඉවසීමේ ශක්තිය මනින හොඳ බිම්මක්. නිසා විපස්සනා ගුරුවරු මේවට කියන සුද්ධ විපස්සනා කරන ගුරුවරු කියනවා භාවනාවේදී වේදනාව ආවනම් සිරි දෙවුදුව ගෙට වැඩියා කියලා මතක තියාගන්න කියලා. හොඳ බරපතල විපස්සනා ඥානයකට කිට්ටු කරලා තියෙනවා. කරහැරලා ගියොත් දෙකම නැහැ. කාගෙන ගියොත් වේදනාව කාගෙන ගියොත් හම්බ වෙන්නේ මෙතෙක් කල හිතේ නොලැබිච්ච විදිය බරපතල ඥානයකට යන්න හදන්නේ. ඒක නිසා වේදනාව විපස්සනාවේදී පැමිණෙන වේදනාව සුබ නිමිත්තක්. ඉස්සරහට වෙන තියෙන හොඳ දෙයක නිමිත්තක් විදිහට බාර ගන්න කියන්නේ. කාගෙන යන එකයි තියෙන්නේ. අවසරයි සමන්වංශ මම කාලයක් තිස්සේ වේදනානුපස්සනාව බොහෝ දුරට උභාසයේ සඳහන් ආකාරයට වල්මින් සිටියා අද පහක් විතර කාලයක් පමණ වේදනාවෙන් උපේක්ෂාවෙන් මට්ටමට පැමිණිය. හැබැයි මම රූප පැත්ත ගැන අත්හැරලා තමයි වේදනාව ප්‍රශ්නාව තමයි දිගටම භාවනා කවස් කරගෙන ගියේ. හිත උපේක්ෂා මට්ටමට අර හිත එක් නතර නතර වෙන වගේ මට්ටම දක්වාම ඒක දිනුනා. පස්සේ මේ ස්ථානට මම එළමෙන් හතරවෙනි වාරේ ආනාපාන සතිය වැදගත්කම සලකලා මම වේදනානුපස්සනා භාවනාව ක්‍රමෙන් හිතින් දැනට ටිකක් අතහැරලා ඉන්නේ. ඒ දැන් බොහෝ වෙලාවට වේදනානුපස්සනා භාවනාව එන ලකුණු තියෙනවා. ඒත් මම ආනාපාන දිගෙම යන්නට උත්සාහ කරනවා. එතනින් මෙතෙන්ට නැවත ළඟා වෙන්න පුළුවන් කියන අදහස ඇතුව. ඒ ගැන බොහොමසගේ උපදේශයක් කරුණාවෙන්. ඇත්තටම වේදනානුපස්සනා කියන වචනේ වැරදි පාවිච්චියකටයි තියෙන්නේ උතන. වේදනානුපස්සනාව කියලා කියන්නේ කායනුපස්සනාව කරලා එයින් හැදිච්ච සතියෙන් සමාධියෙන් එන වේදනාවට සාර්ථකව මුහුණ දෙන එක තමයි වේදනානුපස්සනාව කියන්නේ අපිට වේදනානුපස්සනාව කරන්න බෑ කෙරෙන වෙලාවේ යන්න අරලා දෙන්න පුළුවන් වේදනානුපස්සනාව කරන්න යනවා කියන කතාව මේ සතර සත්‍යපට්ඨානේ පිළිවෙල කඩාගෙන යamak සතර සත්‍යපට්ඨානේ කායනුපස්සනාව වේදනානුපස්සනාව චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව ඒක නිසා සෞඛ්‍ය සම්පන්න අනුකූප ශික්ෂා අනුකූප කිරියා අනුකූප ප්‍රතිපදා ක්‍රමයට නම් කායනුපස්සනා විනානාපාන පිම්බි මහැකිලින් වගේ දෙකින් හදාගත්ත සතිය සමාධිය හරහා එන්නේ ඉරියව්වේ වැඩි වේලා සිටීම නිසා මතුවෙන දුක්ඛ දුක්ඛසා දෝමනස්ස වේදනා දිහා ඇති කරගත්ත සතියට සමාධියට වාංගු වෙලා බලාන හිටියොත් ඒක තමයි සාමාන්‍ය ස්වභාවික වර්ධනය එහෙම නැතුව වේදනාවට පසනා කරනවා කියලා කියනකොට මට ඇහෙන්නේ કૃතිම බව. ඒ නමුත් මම මේ අතර වෙන කවුරක්වත් විචින කරන්න හදන කතාවක් නෙමෙයි මම කියන්නේ. ඒක නිසා ආනාපාන සතිය කරනකොට ආනාපාන සති සූත්‍රයේම ਸਰවඥාන්සේ සඳහන් කරලා තිනවා ඒ ආනාපානය හරහා මේ ඔක්කොම කරගෙන යනවා. ඒව ඉන්නේ බොහෝම හරියට මේ කසායට අවශ්‍ය ප්‍රතිවාප දැම්මා වගේ හරියට ක්‍රමානුකූල වෙනවා. එහෙම නැතුව අපිට මට ඕන වෙලාවට වේදනාන පස්සනා කරන්නයි මට ඕනට චිත්තාන පස්සනා කරන්නයි මට ඕන වෙලාවට ධම්මාන පස්සනා කරන්න ගියාම ඒක චින්තාමය භාවනාවත් ප්‍රත්‍යක්ෂ භාවනාවද කියලා තෝරන්න බැහැ. ඉතින් හදාගත් එකක් නිසා හිත තත්වගත වෙලා තියෙන එකක් නිසා හරි අමාරුවකපත් වෙනවා මේ පට බේරගන්න. නමුත් කායනපසනාවෙන් පටන් අරගෙන එනේන විදියට බෝ වෙන්න ගියොත් ඒක ගොඩාක් සෞඛ්‍ය සම්පන්නයි. කොහොම හරි ප්‍රශ්නේ අවසාන කොටසට උත්තර දෙනවා නම් මේ ආනාපාන සති වගේ එකක් දිගේ යන්න ගත්තොත් හරීම ස්වභාවිකයි භාවනාව. අපි වේදනාව බලන්නේ වේදනාව දරා ගන්න බැරි මට්ටමකට මතුනොත් පමණයි. චිත්තානුපසනාවක් කරන්නේ හිතවිලි ගිත ගොඩ වෙලා ගෙවැදුනොත් විතරයි. ධම්මානුපස්සනාවක් කරන්නේ ඒව ඒව මාසෙන් ප්‍රසිද්ධ වුණොත් විතර නැත්නම් අපි දිගටම ආනපන්නේමයි නැත්නම් මේ කායනපස්සනාවෙමයි සතිය වඩ아가න එකයි කරන්නේ. ඒ නිසා මේක හරහා අනිවාර්යයෙන්ම ඒ සියලු අනුපස්සනාවන් සිද්ධ වෙනවා. ඒක ඔය ආනාපාන සති සූත්‍රයේදී පැහැදිලිවම ਸਰවචන් වහන්සේ දේශනා කළා තියෙනවා. කායගත සතිය වඩනකොට අනුපිළිවෙලින් ඒ සියලුම ධර්ම ඒ වගේ ක්‍රමයට දිගහැරෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව වඩමින් සිටියේදී මට දැන් සමහර ඒ ඒ වෙලාවල් වලදී කියන්නේ දවල් කාලයේ සවස් කාලයේ මේ වගේ වෙලාවල් වලදී ආනාපානය මට මහත් දුකක් විදියට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ ආශ්වාස රැල්ල වැඩිම රස්නෙට දැනෙනවා, ඌරගෙන යනවා. මට මේවා දවල් කාලයේදී තදින් දැනෙනවා. දවස් කාලයේදී හැන්දෑවක වගේ නම් මට මේක දැනෙන්නේ බොහොම අමාරුවෙන් තදට ඇතුල් කරගන්න බලන්න වගේ වෙනවා. එතකොට ඒකම මට ස්වාමීන් වහන්සේ මේ ආශ්වාස ප්‍රාශ්වාසය කියන්නේ මහා දුකක් කියලා එක සැරේට හිතට ආවා. ඊට පස්සේ මම ඒ දැනෙන දුකද වේදනාව කියලා හිතුවා. දැන් මගේ සිතුවිල්ලක් මට එතෙන්ට ආවේ මේ දැනෙන ස්පර්ශය නිසා ඇතිවන මේ වේදනාවද මේ කියලා. ඊට පස්සේ මට මම මේක අඳුනගත්ත නේද කියලා ස්වාමීන් වහන්සේ මේක සංඥාවද කියලා මම හිතුවා. ඊට පස්සේ මට මම ඒක ගැන එක එක පැතිවලට හිතන්න ගත්තාම මට හිතුණා ස්වාමීන් වහන්සේ මේ තමයි චේතනාව කියලා. ඊට පස්සේ මම මේ පෙර දැනුමෙන් හිතනව නේද කියලා මේ තමයි විඥානයේ තමයි මේ වැඩ කරන්නේ කියලා මට සිතුවිල්ලක් ආවා. මේක නිවැරදි මට්ටමක්ද නිකන්. භාග්‍යවත් දැනුමක් ඇතුව කර ඇති වුණා නෙමෙයි. මූල ධර්ම පැත්තෙන් නම් මොකද්ද කලෙලියක් තියෙනවා නම් භාවනාවන වැරදිලා කියලා කියන්නේ. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ පවා හරිම ආයාස කර දෙයක් අපි කියන ගොරොද්ද යදිනවා කියලා එකක් තියෙනවා. මරණ මැරෙන වෙලාවේදී හුස්ම අදිනකොට බලන් ඉන්න පොඩ්ඩක් එතකොට තේරෙනවා අපි මේ මේ ගාණක් නැතුව හුස්ම ගත්තට හැම හුස්මකම පුදුමාකාර පණ නලකට ගහිලා තියෙනවා ගොරොද්ද යදින්න පටන් ගන්නවා. ඒකක් තියෙන්නේ මේකේ ගන්න හොඳක් නැහැ. දුකම තමයි තියෙන්නේ. නමුත් ඒක එහෙමම හිතට වැදෙන්න හරියනම් හරි මේක වේදනාන පස්සනාද මේක සංඥාද චේතනාද කියලා ඒක ඔක්කොම මේ මේ මේ පේන ප්‍රත්‍යක්ෂය ඔතණ්ඩ හදනවා ආලවට්ටම් කරන්න හදනවා උපදාන්න හදනවා කැටයන් කොටන්න හදනවා. එහෙම නොකර ගියා නම් වඩා හොඳයි. ඇත්තටම මේකේ තියෙන පෙළන ගතියක්. මේකේ තියෙන තවන ගතියක් පොඩ්ඩක් බලන්න කියනවා වතුර යට ගිහිල්ලා හුස්ම ගන්න නැතුව හිටියොත් ඊගාව හුස්ම ගන්නේ පුදුමාකාර ප්‍රයත්නයක් කරන්නේ. ඒකේ ආය මොකුත් නැහැ. ඒක කියලා වැඩක් නැහැ. ඒක බොඩිත්තක් හුස්ම ගන්න බැරුව ඔබාගෙන හිටියොත් ඔළුව වතුරක ඒ මනුස්සයා ගන්න ප්‍රයත්නය ඒක ගත්තයි කියලා ඒක ලෙල ආයේ බුවත් මේක පිටකරන්න ඒ වගේම ප්‍රයත්නයක් කරනවා. ආයේ ගන්න හදනවා. ඒ නිසා ඔය ගෑස් මාස්ක් එකක් දැම්මොත් වතුර යට ගිලුනොත් මේ හුස්ම ටිකේ සෙල්ලම තේරෙනවා. ඉතින් අපි දැන් ඉන්නේ මේ මහා වායු සාගරයේ අතුලේ නිසා අපිට හුස්ම වල අඩුවක් නැහැ. ඔහි ගැනෙනවා. නමුත් මේ මීමැස්ම රැඳිච්ච වෙලාවක ගොරොද්දියා දින වෙලාවක හොඳට පේනවා මේකේ කරන වැඩපිළිවෙල. ඒ නිසා හැම ආස්වාසයක් හැම ප්‍රස්වාසයක්ම දුකක ඉපචීමක් සහ දුකක ගෙවියයි. උපදින ආස්වාසය පාස උපදින්නේ දුක. ගෙවෙන ගෙවෙන ප්‍රස්වාස ආස්වාසය දක්වා ගෙවෙන්නේ දුක. මේ ලෝකේ උපදින තාක් උපදින දුක විතරයි ඉන්දියක් ඇත්තේ නැහැ. නමුත් ඒක අපිට සමහර ලාවට ආදාවල් නැතුව පේනකොට අපේ හිත ඒක ඒ විදිහට පිළිගන්න කැමති නෑ මේක මේ සංඥා වෙන්නේ නැති මේක වේදනාව වෙන්නේ නැති මේක ප්‍රඥා වෙන්නේ නැති මේක කීක ආලවට්ටම් කරන්න හදනවා නිකන් හිතට කියන්නම පැහෙන්නේ නැතුව හිටපන් ඕනෝක දිහා බලන් හිටපන් අපේ හිත පැහැය වෙන්න හදන ඒ විස්තරේ කියපේකේ වැරද්දක් නෑ විස්තර කියපේක ඇත්ත තමයි නමුත් ඒකත් නැතුව මේ ආනාපානේ හුස්ම පවා ගන්නකොට ඒකේ තියෙන තවන ගතිය ඒකේ තියෙන පෙළෙන ගතිය බලන්න හිටියොත් ආයේ සංසාරයකට එයි කියලා හිතන්න බෑ මේ මිනිස්සු. ආයේ ජීවිතේට ආවොත් එන් දිගටම සුවාසය දින කියන තියෙන්නේ. මයින්මාදිනා වගේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් ආශාස කරනවා ප්‍රසවාස කරනවා ආශාස කරනවා ප්‍රසවාස කරනවා. ඊට පස්සේ භාවනා කරනකොට සද්දයක් ඇහෙනවා කියන්නේ ඒක මල කන හීරිලක් කරදරයක්. ඉතින් වේදනාවක් આવොත් ඒකත් කරදරයක්. රූපයක් දකින්න උනොත් ඒකත් කරදරයක්. ඒ නිසා රූපය, සද්දයක්, ගන්ධයක්, රසයක් මේ සෑම දෙකක්ම මේ දුකක උප්පත්තිය. ඒ නිසා අන්තිමට ඒක සාංශුද්ධෙන් දකිනකොට කියන්නේ දුක්ඛ සත්‍ය මේකයි කියලා පෙර නොඇසු නොවිරු විදිහට දකිනකොට සර්වඥාන්සේ අසරණ වෙනවා සර්වඥාන්සේ කියනවා මහණෙනි මේ දුක නම් දුක්කම තමයි මම කවදාකවත් මේක සැපක් කියන්නේ නැහැ හැබැයි මේකයි දුක්ඛ සත්‍ය කියලා දැනගන්නව විතර මිහිරියාවක් මුළු මනුස්ස ජීවිතෙම නැහැ කියලා. මොකද අපි ඒක නැති කරලා වෙන දෙයක වහන්න නෙමෙයි ජීවත් වෙන කරන කරන්නේ. අර දුක එනකොට මේකෙන් වහනවා මේක එකෙන් වහන්න හදනවා පිළිගන්න කැමති නැහැ. ඊටන් එක්ක අල්ලපු ගෙදර එක්කන හොඳම විදිහ ඕනියමක් කරලා ඒකයි මට මේ කරදර. නැත්නම් මේ ආණ්ඩුව හොඳ නැහැ ඒකයි මේ කරදර. මේ වැස්සා ඒකයි මේ කරදර. මම ගෑණියක් වුණා ඒකයි මේ කරදර. මම පිරිමියෙක් වුණා ඒකයි මේ කරදර කියලා අපි හේතු හොයනවනේ. ඒව සේරම මේ ප්‍රශ්නේ මග ඇරීමට ගන්න නිදහසට ගන්න විතරයි. මේක කාටත් එකයි. මේක ਸਰුවඥාන්සරත් එකයි, දේවදත්තත් එකයි, මටත් එකයි කියලා බාරගත්ත දවසේ ප්‍රයත්න කරන්න ආය. මේක අයින් කරන්න ප්‍රයත්න කරන්න ඒ තරම් සතක් ජීවිතේටම නැහැ කියලා නමුත් හිත ඒ වෙලාවෙත් නෑ මම මේ ධර්මයේ සීපත් කරනවා කියලා ඒකත් පලිප්පුවේ දාන්න හදනවා. ඒකත් බදලා ගන්න හදනවා මොනවාද මේ එක එක මට්ටම් කරන්න හදේ උඩ හිතර කියන පැහෙන්නේ නැතු උඹ හිටපන්. උඹ තමයි මේ තීරමත් කරන්නේ. උඹෙන් පේන අහන්න මං එන්නේ නැහැ. උඹේ දරුවා තමයි හොරකම් කරලා තියෙන්නේ. අම්මගෙන් පේන අහන්න යන්න එපා. මේගොල්ලෝ දාන මායම් බලන්න මේ පෙළෙන ගතිය දිහා බලන්න ඉන්න පුළුවන් නම් ආශස් ප්‍රසාසී පටන් සීරම අහවල් දෙය කියලා එකක් නෑ හැම එකකම තියෙන පෙළන ගතියක් හැම එකකම තියෙන තවන ගතියක් ඒක කොහෙ ගියත් කොයි ඉරියව්වේ හිටියත් මොන ප්‍රයත්න කෙරුවත් එකම නම් ආය ප්‍රයත්න කරන්නේ නැතුව නතර කරනවා. ප්‍රයත්න කළා වැඩක් නැහැ. මේක මීට වඩා හොඳ කරන්න බෑ. මෙච්චරම තමයි. නමුත් අපිට කොන්දෙන් බෙල්ලෙන් උඩ පණ තියෙනකන් අපි මේක අරින්නේ. අපි හිතනවා ඊගාව දවසේ ඊගාව ආත්ම ඊගාව හෙට උදේ වෙනකොට අලුතෙන් හදලා මේක මම නම් අම්මට බැරි වුණාට තාත්තට බැරි වුණාට ගුරුවරට බැරි වුණා මම නම් මේක කොරන්යන් කියාගෙන ඉතින් යුද ප්‍රකාශ කරගෙන නටනවා. නටන්න නටන්න තමන්ගේ වලිග වටේම තමයි කරකැවෙන්නේ. බාහිරගත්ත දවසේ ඔය ගෑනුණත් එකයි පිරිමුණත් එකයි කොයි එක වුණත් දුකේ නම් කිසිම දෙන්නෙකුට දෙවිදියකට සලකන්නේ. එක විදියයි දුක හරිම ප්‍රජාතන්ත්‍රවාදී. ඔක්කොටම එක හැන්දෙන් බෙදා. බාහිරගත්ත දවසේ ඉවරයි. භාවනාවෙන් පෙන්නුවත් බාහිර ගන්න කැමති නෑ. ඒකත් නනිනවා. ඒකත් කිරනවා. ඒකත් පලිප්පේ දාන්න හදනවා. හිත පැහිය වෙන්න හදනවා. ඉතින් ඒකට කියන්නේ උඹේ උඹේ විනිශ්චය ඕනෙත් නෑ උඹේ කමෙන්ටරි ඕනෙත් නෑ උඹේ විස්තර කිරීමකට ඕනේ ඔක දිහා බලන්න හිටපන් ඕකටයි විපස්සනාව කියන්නේ තේරෙනවද ගරු ස්වාමීන් වහන්සේ අපි දවස් 7ක් නැත්නම් දින 10ක භාවනාවකට අපි මේ ස්ථානයට පැමිණියාම භාවනාව අවස්ථාවේදී සක්මන් භාවනාව ඇරුණාම උපරිම ඵලයක් නෙලා ගන්න අනෙක් අවස්ථාවල අපි කොහොමද ස්වාමීන් වහන්සේ සිත පිහිටුවා ගන්නෙ ඒ ඒ කියන්නේ චුට්ටි විස්තරයක් වහන්සේගෙන් බලාපොරොත්තු ඒ කියන්නේ මෙහෙන් ගිහිලා වෙන විද්‍යාවට පස්සේ නෑ ස්වාමීන් දැන් මේ මේ කාලය අතරතුර අපේ භාවනාවේ වැඩසටහනයි සක්මන් භාවනාවයි අරුණකොට අනෙක් කාලය තුලදී අපේ සිත කොහොමද පවත්වාගත යුත්තේ මොන ආකාරයෙන්ද ඒක සඳහා මට ප්‍රශ්නයක් අහන්න අවසර දෙනවා නම් මම කියනවා සක්මන් කරගෙන ගිහිල්ලා කෙලවරේදී හැරෙනවනේ. හැරෙන වෙලාවේදී කොහොමද දැන් භාවනා කරන්නේ? කොහොමද හිත පිහිටවන්නේ? ස්වාමීන් වහන්සේ නවතිනවා කියලා හිතනවා. නවතින කියන හිතලා හැරෙනවා කියලා හිතනවා. ඒ හැරෙනවා කියලා හිතලා තමයි හැරෙන්නේ. ඊට පස්සේ ආපහු නැවතිලා තමයි ආයි සක්මන පටන් ගන්න. ඔය එතකොට අර යනකොට තිබුණ සතිය අර නතර වෙනවා හැරෙනවා කියලා ආපහු එනකොටත් පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවද නැත්නම් සතිය කැඩිලා අලුතෙන් හදන්න වෙනවද සතිය කැඩිලා අලුතෙන් හදන්න වෙනවා ඒක තමයි එදිනදා වැඩවල කරන්න එදිනදා වැඩවලදීත් ඔය වගේ තමයි එකක ඉඳලා එකට මාරු වෙනවනේ සිද්ධියක ඉඳලා සිද්ධියට මාරු වෙනකොට පුළුවන් තරම් බලන්න ඕනේ සිද්ධිය හරහා සතිය ගෙනියන්න අමාරු නම් අලුත් දැන් කැඩිච්ච බව දන්නවා අපි මොකක් හරි ගේන්න යනවා ගිය ගමන්ම අපිට මතක නැහැ ගේන්න කිය බවක් අපි එතන ඒ වැඩේ හිර වෙනවා නැත්නම් ආපහු වෙනවා මේ හැම වෙලාවෙදිම සතිය කැඩෙනවා කැඩෙන හැම වෙලාවෙම හරියට සක්මන්ට කෙලවරට ගිහිල්ලා ආපහු හැරිලා ඉනිච්ච සතිය ගෙනිය ගන්න බැරිුනොත් අපි කොහොමද ඊගාවට එන්න හදලා සතිය පිහිටවන්නේ දැන් දැන් මේ ගිනිච්ච සතිය කැඩුනා කඩන්න ඉතින් නෙමෙයි ගියේ නමුත් කැඩුනා ඊට පස්සේ සතිය පිහිටවන්නේ කොහොමද ඒ වගේ ඊතරතොරේ වැඩ කරනකොට හැම වෙලාවකදීම භාවනා කරන කෙනාට එනවා මතකයක් එන්න පටන් ගන්නවා මම දැන් සතියේ නෑ කියලා. තේරෙනවද? අන්න එතෙන්දි දැනගන්න ඕන දැන් ආරම්භයක් පටන් ගන්න වෙලාව. ආයෙ දැන් සතිමත් වෙන්න ඕනේ මේ ඉන්න ආතන සිට පටන් අරගන්න. කොයි වෙලාවෙ කොතන ඉන්නවද කියන්න බෑ. ඒ ඉන්න තැනින් පටන් ගන්න ආයෙ සතිය පිටින. ඊට පස්සේ ආයෙ චුට්ටක් වෙලා ගියාම ආයෙ කැඩෙනවා. කැඩලා ආයෙ සීපත්තන කැඩිච්ච බව. කැඩිච්ච තැනින් ආයෙ පටන් ගන්නවා. ඉතින් එතකොට gedara dore වැඩ කරනකොට වෙනද නැති ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. වෙනද සතිය කඩනකොට දන්නේ දැන් සතිය කැඩිච්චාම දන්නවා. දැයිලා මතක් කරන්න පටන් ගන්නවා. දැන් ඔබ ඉන්නේ වැරදිලා. නමුත් ඒක ඇත්තටම භාවනාවෙන් හම්බෙච්ච ප්‍රතිඵලයක්. වෙනදට වඩා මේ කැඩෙනකොට කැඩෙන බව දන්නවා. ඊට පස්සේ ආපහු හදනවා. මේක හැබැයි ටික කාලයක් යනකම් ඉසකක්කමක් වෙනවා. එතකොට කියන්න තියෙන්නේ ඉස්සර අපි මැටි කෑව රාත්තල් ගන්න දන්නේ නැහැ. දැන් මැටි කනකොට රාත්තල් ගන්න දන්නවා. තේරෙනවද? එහෙමයි. එතකොට දැන් ගාන කීයක බඩේ මෙච්චර මැටි කිලෝ ගානක් තියෙනවා කියලා. ඉස්සර අපිට සීමාවක් නැහැනේ. සතියක් නැහැ මොකක්වත් නැහැ. ඔහේ ඉන්නවා. දැන් දන්නවා දවසකට මෙච්චර වෙලාවක් වර්ධිනවා කියලා. අන්නේම රාත්තල් ගාන දන්නේක හොඳයි. අන්තතු මෙච්චර ගානක් බඩේ තියෙනවා කියලා දන්නේක හොඳයි. මේ හරහා තේරෙනවා වෙනකට වඩා මේ දවස පුරා සත්‍ය ආලෝකයේ යටතේද වැඩ කරන්නේ නැද්ද කියලා. මනස ඇත්තටම සක්මනේදී තමයි එදිනදා වැඩ වලට පුංචි කොනක් ඉතුරු වෙන්නේ. සම්බන්ධීකරණයක් ලබන්න පුළුවන් වෙන්නේ ඒ සක්මනේ සතිය කැඩෙන්නමයි හදලා තියෙන්නේ. කෙලවරට යනකොට කෙලවරදි කැඩෙනවා. ආයෙ එනකොට ආයෙ පිටුනවා. ආයෙ මෙතන යනවා ආයෙ කැඩෙනවා. ආයෙ යනවා. ඕමම කර කර ඉන්නකොට එදිනදා ජීවිතයේදී සතිය කැඩෙන හැම වෙලාවකම Taman හිතා ගන්න දැන් මං අලුතෙන් ඉපදිච්ච ළමේ දැන් තමයි මම මේ සතිය පිටවන්න හදන්නේ. ඉන්න තැන කොතන හරි කමන්නේ. මම දැන් මෙතන ඉන්නවා කියලා සතිය පටන් අරගන්න එකයි තියෙන්නේ. ඒක මම හිතන්නේ ඉස්සල්ලාම ඔය මේ වැඩමුළුව පටන් ගන්නකොට අහන්න දෙන උපදේශ පන්තියේ අන්තිමටම ওই ටික සාකච්ඡා කරනවා. මේ කමටහන් දෙනකොට ඔය ටික සාකච්ඡා වෙනවා. ඒකමයි මම මේ නැවතත් මතක් කරේ ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන්. මොකද කියන්නේ? අවසරයි ස්වාමීන් වහන්සේ. වේදනාව ගැන සාකච්ඡා වුන නිසා මට හිතුණා ප්‍රශ්නයක් මතුවන්නේ. කායික වේදනාවක් යම් කිසි හේතුවක් නිසා ඇති වෙච්ච ඒ කායික වේදනාව ඉතා ධර්මක දැනෙන අවස්ථාවක්. ආනාපාන සතිය වැඩිම ආරම්භ කළොත් එය පරාජය කරලා කායික වේදනාව දැනගන්න. එවැනි අවස්ථාවකදී ඒ කායික වේදනාව ඇතිුනේ නිසාද? මොන හේතුවක් නිසාද කියලා මෙනෙහි කළොත් මට හිතෙනවා ගද්දුරට ඒ වේදනාව මගේ නෙමෙයි යම්කිසි හේතුවක් නිසා හේතුඵල ධර්මයන් නිසා හටගත් නිසා ඒ වේදනාව මට සම්බන්ධ නොකර පිළිගන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී නැවතත් ආනාපාන සතිය වැඩිීමේදී නැවත නැවතත් එම් වේදනාව ඇති වෙනවා නම් ඒ තරම් බරපතල වේදන ඇති වෙන ගැන කතා කරන්නේ. එතකොට එවැනි අදහසක් ඇති වුණොත් ඒක වාසියක් නැත්තම් පහසුතාවයක් වෙන්න පුළුවන්. නැත්නම් එහෙම වෙනවා. හැබැයි හුඟා කල්ැතුව භාවනා කරලා හිත හදාගත්ත කෙනෙකුට ওই රණ්ඩුව කරතයි. ආධුනිකයෙකුට බෑ. ඒක නිසා කියන්නේ get a distance from the pain කියලා කියනවා. අපි වේදනාවෙන් පොඩ්ඩක් දුරස්ත වෙන්න දැනගන්න. දුරස්ත වීමේ කලාව ඉගෙන ගන්න ඕනේ. වේදනාව එනකොට ඒක වහයලාගෙන ඉන්නේ. බය කරගෙන, සැක කරවගෙන ඉතින් එතකොට මට එකෙන් ගැලවෙන්න බෑ. අංගේ පටලවිලනේ තියෙන්නේ. නමුත් වේදනාව දිහා බලලා මේ වේදනාව හේතුඵල ධර්මයක්. ඒ න්‍යායක් හැටියට යන්නේ ඕක මම කරේ දාගත්තොත් ඕක කරදර වෙනවා. මට ඕක භාවනාවක් කරගන්න අරමුණක් කරගන්න මට ඕක පොඩ්ඩක් දුරස්තව බලන්න ඕනේ කියන කතාව මට හිරේ ඉදිරිපත් කළ තියෙන අදහසක්. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා ශල්‍ය කර්මයක් කරන දොස්තර කෙනෙක් ඒ ශල්‍යාගාරයට ගිය ලෙඩා එයා සීනති කරලා ඒ කපනකොට ඒ ඒ ලෙඩා සීනති කරලා හිටියට ඒ ලෙඩා පිළිබඳ හැඟීමක් පහළ වුණොත් වෘත්තිය හරියට කරන්න බෑ කියලා. එයා ලෙඩා සලකන්න ඕනේ දර කොටයක් විදියට. දෙරාගේ හැඟුම් එක්ක සම්බන්ධ වුණ ගමන් දොස්තරකම නැතිලා යනවා. ඒ නිසා එයාට සිද්ධ වෙනවා වෘත්තීය වශයෙන් අසංකරන්න ලෙඩාගේ වේදනාව පිළිබඳ හැඟුම් පහළ නොකරන ගතිය වෘත්තීය වශයෙන් දක්ෂකම. ඒ කියන්නේ getting a distance from the pain කියලා ඒක උගන්වනවා. ඒ බටේට මේ වෛද්‍ය වෘත්තියේ ශල්්‍ය වෛද්‍යවරු රොන්දු වෙන්න ඕනේ. ලෙඩා හඳුනා ගන්න නරකයි. ලෙඩාගේ වේදනාව හඳුනා ගන්න නරකයි. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේම දරුවා කවදාකවත් ඔපරේෂන් කරන්නේ නැහැ. දොස්තර කෙනෙකුට තහනම් තමන්ගේම ලේන අයෙක් ඔපරේෂන් කරන්න මොකද හැඟීමක් කියනවා. මේක සනීප වුණොත් මැරුණොත් ඒක දොස්තර වෘත්තියට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා එයා කරන්නේ එහෙම තමන්ගේම කෙනෙක් ඉන්නවනම් අඳුරන දොස්තර කෙනෙකුට බාර දෙලා නිකන්. මොකද අර හැඟුම් පහර ගතිය වෘත්තියේ මේ දක්ෂකම බාධා කරනවා. ඒ වගේ තමයි වේදනාවක් එනකොට ඒ වේදනාව සැපද දුකද කියන එක ඒ පුද්ගලයා දාන නම් ලේබල් එක හැටියට සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා ස්ත්‍රියාවක් දරුවෙක් වදනකොට ඇති වෙන වේදනාව එක සැර 60000ක් එකට කඩනකොට තරම් එන වේදනාවක් කියලා. දරු ප්‍රසූතියේදී එන විලි රුදාව 60000ක් එක සැරේ කඩනකොට තරම් වේදනාවක් කියලා. නමුත් රාජමහීෂිකාවක් Taman දරු පැටියෙක් රජ දරු පැටියෙක් වදනකොට එන වේදනාව කොච්චර සතුටින්ද බාර ගන්න. ඒක වේදනාවක් විදිහට බලාගන්නේ නැහැ. ඒක කාටවත් කියා පාන්න යන්නෙත් නැහැ. දන්නවා මේක නැතුව මේ දරුවා ප්‍රසූත කරන්න බෑ. ප්‍රසූත කරනම සමේ කරාච වෙනවා. එතකොට මම රාජමහේසිකාවක් වෙනවා. එතකොට ප්‍රසූත කරන්නේ ලොකු සතුටක්. නමුත් වෛශ්‍යාවක් වෛශ්‍යාට දරුවෙක් හම්බුනායි කියලා කියන්නේ විනාශයක්. වෛශ්‍යා දරුවා ප්‍රසූත කරනකොට පුදුමාකාර දුක හිතෙමුත් පෙළෙනවා, කයමුත් පෙළෙනවා. රාජමහේසිකාට දරුවිලි රුදාව වෙනම කතාවක්. ඒක කොච්චර තියනවද කියනනම් පිරිමියෙකුට හිතා ගන්නවත් බෑයි කියලා කියන එම වේදනාවක් පිරිමි ජීවිතේ. පිරිමියෙකුට ඔය පඬිතුකම් කතා කරාට කවම කවදාකවත් විඳින්න බෑයි කියලා තියෙනවා. ඒකයි අපි මාතෘත්වය කියලා සලකන්නේ. එකම වේදනාව ඒක දිහා බලන කෙනාගේ හැටි හැටියට තමයි ඒකෙන් පිළිපැලීමක් හෝ සතුටක් ඇති වෙන්නේ. ඉතින් වේදනාව ඉගෙන ගන්න නම් වේදනාවේ මුලැමැදාක බලන්න නම් ඒකත් එක පැටලෙන්න නරකයි. මගේ කියා ගන්න නරකයි. මම කියාගන්න නරකයි. නමුත් ඒක ලීසි වැඩක් නෙමෙයි. ඒකෙන් කල්ැතුම වෙන් වෙලා හිටියොත් ලස්සනට පේන්න පටන් අර ගන්නවා ඒකයිල වද දෙන හැටි. ඒකයිල කරදර කරන හැටි, ඒතකොට පෙළෙන හැටි, ඉච්ඡා බංගත්තටපත් වෙන හැටි, හිත නරක වෙන හැටි. නමුත් වේදනා මම මේ ඉගෙන ගන්න ආනාපානේ හරහා නයන චිත්ත ධර්මයක්. ඒ නිසා මට දැන් වේදනාව දිහා පරිේශන වට්ටමින් බලන්න පුළුවන් කියලා වේදනාවෙන් දුරස්ත වෙලා බලන්න පුළුවන් නම් පුදුම සතුටක් එන්න පටන් ගන්නවා. කවදාකවත් නැති විදිහට වේදනාව අමුද්‍රව්‍යයක් බවට පත් වෙන පරිශ්‍රණය. ඒ කෙනාට කියා ගන්න බෑ වෙන කෙනෙකුට ওই වේදනාව ඔච්චර කරේ දාගන්න එපා. ඔක නිකන් මේ පරිශ්‍රණය සඳහා අමුද්‍රව්‍යයක් විදිහට බලපන් කියලා සම්බන්ධ කරන්න බෑ. ඒකට හේතුව මේ වේදනාව දිහා බලන දෘෂ්ටි කෝණය හැටි තමයි. ඒ නිසා මේ වේදනාව සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් පුසන්ති පස්සා උපදීන් පටිච්ච කියලා හරුවත්යන්සේ සඳහන් කළා තියෙනවා. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනා නොච පරන්දහෙය පුසන්ති පස්සා උපදීන් පටිච්ච නිරූපදීන් කියන පුසෙයියුම් පස්සා කියලා. මේ මාගන්ධිය ඇතුළු පිරිස බුදුජාන විශ්වය ඇතුළු පිරිසට සංඝයා වහන්සේලාට අසීමිත විදියට දොස් කියන්න පටන් ගන්නවා අසභ්‍ය වචන වලින් බනින්න පටන් ගන්නවා මේ පින්න පාතියදී. පරණ කොන්තරක් පිළිවෙනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බුදුහාමරන්ට යෝජනා කරනවා ආනන්ද මේ ස්වාමීන් වහන්සේ අපි වෙන නගරයකට යන් කියලා. ඉතින් බුදුන් සාන්තව දන්නේ නැතුව ගහන මොකද කියලා. අනේ ස්වාමීන් වහන්සේ අපිට පින්ඩපාත දෙන්නෙත් නෑ. මේ මිනිස්සු පින්ඩපාත දෙන විදිහට ඔබ වහන්සේටත් බයි. බුදුහාමරන්ටත් බයි. මහා කුසල කර්ම රැස් කරගන්නවා. ඒක නිසා අපි යන් කියලා. ඒතර හරුවන්තන්සේ සඳහන් කරනවා ආනන්ද අපි එතෙන් ගියාට පස්සේ එතෙන්ෙත් බැන්නත් මොකද කරන්නේ? එيشා අපි උතන ඉමු. උතන ආව ප්‍රශ්න උතන විසඳනකන් ඉමු කියලා. කියලා ආනන්දම් ස්වාමීන් වහන්සේ අස්වසලා මේ උදාන ගාතාව සඳහන් කරනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ අපි ගමේ හිටියත් අපි අරඤ්ඤේ හිටියත් සැප දුක දෙක අපිව ස්පර්ශ කරනවා. කුසන්ති පැස්සා උපදීන් පටිච්ච. ඒව උඹ ස්පර්ශ කරන්නේ උඹ ඒව දිහා දක්වන ආකල්පවල හැටියට. වේදනාව වෙන්නේ කාටවත් වද දෙන්න නෙමෙයි. වේදනාව වදයක් කරගන්න බලන මනුස්සයාගේ රාගානුශේෂා දෝසානුශේෂ තමයි. එනිසා වේදනාවදී ආයේම අනුශේෂ ධර්මයකට මුකු ගහන්න දෙන්නේ නැති විදිහට බලන්න නම් ඒක මුලැඳාක තුනේම සතිය තියෙන්න ඕනේ. සතිය තියෙනකොට පේනවා අපි දැනගත්තත් නොදැනගත්තත් ඉන්නේ වේදනා සාගරයක පතුලේ. හැම වෙලාවෙම පුදුමාකාර වේදනාවක් ආශ්වාස ප්‍රශ්වාසයේ පවා වදයක්. එහෙන සද්දය පාස කන හීරෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා වදනකොටම පොඩි එකා චරෑස් ගාගෙන එළියට එන්නේ. අඬහාගෙන එන්නේ මොකද මෙච්චර වෙලා තිබුණ නැති විදියට තදබල ගොරෝසු දූවිලි සහිත වාතයක් පුරවාගෙන පිහියෙන් යනගෙන වගේ ඌරගෙන බහිනවලු පෙනහළු දක්වනවා දූවිලි සහිත නැතුව තැනක හිටපු පොඩි එකා පුදුමාකාර ඉස්ලාම අර බොක්කින් එළියට එනකොටම ඉස්ලාම සිද්ධ වෙන්නේ ප්‍රස්වාසය ඒ නිසා අපේ වචනේ පාවිච්චි සම්පූර්ණ වැරදි ආස්වාසය කියලා කියන්න තියෙන්නේ ඇත්තටම නම් පිට වෙන වාතයට සංස්කෘත වශයෙන් පදේ තෝරනට කියනවා ඉස්ලාම් පොඩි එකා බොක්කෙන් එළියට එනකොටම බඩ මිරිකිලා එළියට යන්නේ හුස්ම ටික. ඒක තමයි ආස්වාසය කියන්නේ ප්‍රසවාස කියන්නේ දෙවෙනි එකේ ප්‍රයක්‍ය ප්‍රත්‍යයන් දෙවෙනි සැරේට ඇතුළට ගන්න එක තමයි ප්‍රසවාසය වෙන්න දෙන්නේ. පස්සේ නමුත් දැන් අපේ විවහාරේ වෙනස් වෙලා තියෙන්නේ. ඒ ඇතුළට ගන්න හුස්ම ටිකේදී ඌට ගිනි වතුර පොනවා වගේ. එතන ඉඳලා මැරෙනකන් ඔය සුවාසය ඇද ඇද තමයි ඉන්නේ. ඒ නිසා අපි ඉන්නේ පුදුමාකාර වේදනාවක. ඉරිමි මොකද කරන්නේ? පොඩ්ඩක් සැර ටිකක් බීම ටිකක් බීලා බුදිය ගන්න. වේදනාව වැඩි වෙනකොට සැර බීම ටිකක් බීලා පොඩ්ඩක් බුදිය ගන්නවා මොකටද විඳින්න බෑ. එහෙ නැත්තම් පියක් ඇන්න දමලා ඇන්න. ගෑනු කරන්නේ කුචු කුචු කුචු කුචු ගාගා රෙයට මෙට කතා කර කර බෙදා ගන්නවා. මේ දරා ගන්න බැරි වේදනාවක් ඉන්නේ. ඒක නිසා අපිට අපි වේදනාව විදි පිළිබඳ රජවරු. ප්‍රශ්න තියෙන්නේ මේක මේ ආත්ම සංඥාවට දාපු ගමන් මේ කවුරු හරි කරපු දෙයක් නැත්නම් මගේ නරක වෙලාවක් කියලා අපි ඒක පිහියෙන් යනගන්න. ආත්ම සංඥා නැතුව වේදනාව දිහා බලන්න පුළුවන් නම් හේතුඵල ධර්මයක් විදියට ඒ මේ අර ඔපරේෂන් එකක් කරන කෙනෙක්ගේ මේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ඔපරේට් කරලා තියෙන්නේ. ඔපරේට් කරනකොට මේ සී ඇවිල්ලා ඒ මනස හිතාගෙන හිටවලු බලාගෙන ඉන්න ඕනේ මොකද වෙන්නේ කියලා මේ දරාගෙන ඉන්න පුළුවන්ද කියලා. ඉතින් දොස්තර මහත්තයා නර්ස්ට කතා කරලා කියලා තිනවා අහවල් මැෂින් එක අහවල් අඬුව ගනින් කියලා. එයා අරන් දීලා තින්නේ ෆෝසෙප් එකක්. ඇසේ දොස්තර බැනලා තිනවා නර්ස්ට. බැලලා කිව්වා ඔකනේ මිනිස්සු අන්නර කරගනින් තේරෙන්නේ නැද්ද මේ හදිසි වෙලාවක් කියලා. මිය ලෙඩට දැන් ඇහෙනවලු දෙන්න රණ්ඩු කරනවා. සනීප වුණාට පස්සේ දොස්තර මහත්තයා බෝඩ් රවුන්ඩ් එකේ ගිය වෙලාවේදී කොහොමද සනීපද වේදනාවද කියලා වුණා. ඊට පස්සේ කියවලු මේ වේදනාව තිබුණා ඔපරේෂන් කරනකොටත් තිබුණා කියන්නේ. ඊට පස්සේ කළු වෙන්න බෑ ඇනස්තීසියා දීලානේ ගත්තේ නෑ නෑ මගදී මට සිහිය ආවයි කියන. ඊට පස්සේ කළු නෑ මේ හැලුසිනේෂන් එකට ඒ වෙනවා සිහියෙන් නෑ ඔක්සිජන් අඩු වෙච්චාම තමයි ඊට පස්සේ කළා නෑ ඔයා නර්ස්ට බැන්න මතකද කියලා. ටීටර් කියලාදී නර්ස්ට බැන්න මතකද කියලා. ඊට පස්සේ කිව්වලු කොහමද උනේ නෑ මට හොඳ ආශාවක් තිබුණායි කිව්වලු ඉන්ජෙක්ෂන් එක ගහනකොට මට සී නැති වෙන හැටි බලන්න. ඇනස්තීසියා ඉන්ජෙක්ෂන් එක දෙනකොටම සීනත් වෙන බෑන කරගන්න බැරි වුණා කිව්වා. ඒ කියන්නේ සීය නැති වෙලා තියෙන ඇත්තටම. මට මගදී සීය ඇවිල්ලා. ඉතින් මේක රස විඳින්න ඕන නිසා සීය තියේදී ඔපරේෂන් එක කරලා තියෙනවා. ඉතින් හිතන්නේ මේ කපනකොට කොහොමද එන්නේ කියලා. තව අපේ අර 17 කුටි ආන්දරංගේ පුතා පයිලට් හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් පොල්ගස් දෙකක් විතර උඩින් යන වෙලාවේදී මිසයිල් එකක් ගහලා තියෙනවා මේ ත්‍රස්තවාදී. හෙලිකොප්ටරේ කඩාන වැටුණා. කඩාන වැටිච්චාම ඒක ඇද වුණා. ඇද වෙච්චාම දොරවල් අරින්න බෑ. දැන් ගිනි ගන්නවා. පයිලට් එක කෝපයිලට් එක දෙන්න බෙල්ට් දාගෙන දැන් හිර වෙලා ඉනව මොනවක්වත් කරගන්න බෑ. කෝපයිලට්ගේ අත ගිහිල්ලා තියෙනවා කැඩිලා. ඒ මනුස්සයා කරපු දේ ඉතුරු අතින් වීදුරුවට ගහලා තියෙනවා ඉස්සරහා කඩලා යන්නේ. මෙයා බලන් ඉන්නවලු දැන්. අර මනුස්සයා එළියට ගිහිල්ලා මෙයාත් බෙල්ට් එක ගල්ලා වීදුරුවෙන් එළියට අරගත්තලු බලනකොට ඔළුව ඇතුලේ ඇට කුඩු වෙලා නෑ. ඇට කුඩු වෙලා ඇතුලට ලේ ගලන. ඊට පස්සේ කතා කරලා ආපහු හෙලිකොප්ටර් එකක් ගෙනල්ලා ඉස්පිරිතාලට යන්න පැය පහක් ගියා. ඒ පැය පහේ ඉස්සල්ලාම හෙලිකොප්ටරේ ආවේ දොස්තර කෙනෙක්ලු ආපු ගමන් මෙතනින් බෙල්ලෙන් කැපුවා. මොකද ඇතුලේ ලේ පිරීලා හුස්ම ගන්න බෑ. යා කෙනෙක් කපනකොට පුදුම සාන්තියක් දැනෙනවා. ඔපරේෂන් නැහැ, තියටර් නැහැ, ඇනස්තීසියා නැහැ. බටෙන් හුස්ම ගන්න පටන් ගත්තා. ඊට පස්සේ දවස් 20 ගාණක් කම්බුලින් බැඳලා කට අරින්න බැරුව මෙතනින් ආහාර දෙනවලු මේක ඇතුලේ මිනී කුණු ගඳයිලු. සැරරයි, ලේයි ඇතුලේ කුණු වෙලා කට අරින්න දෙන්නේ ඇතුලු. ඊපස්සේ ඔක්කොම ඇට හයි වෙලා තියෙනවා. ඇට හයි වෙලා මෙතන නැහුවට පස්සේ co-pilot disable අතක් කැඩිලා මෙයා දැන් able bodied soldier කෙනෙක් ලොකුම රෑන්ක් එක දීලා දැන් බඳවා ගැනීම නිලධාරි වශයෙන් ඉන්නවා මං සංකේන මං සංස කවදාවත් භාවනා කළා නැහැ නමුත් මුළු සිද්ධියම මට මතකයි විච්ච ඔක්කොම මතකයි ඔච්චර වේදනාව තියේදී පැය පහකට පස්සේ තියටර් එකට යනකම් සීයේ තිබුණා මොන කිසිම බයක්වත් යනකොට හෙලිකොප්ටරේ යනකොට වැඳගෙන යනවලු පන්සලකට අර ලෙඩ වෙලා ආපහු යනකොටත් වැඳගෙන ලුගියේ ඇයි පහකට පස්සේ ගේනකොටත් අර සී නැතුව ඉඳද්දිත් අර මේ ඔක්කොම කොඩු වෙලා තියෙද්දි වැඳලා ආව මතකයි. එහෙනම් අපිව ඇත්තටම කියනනම් අපි මේ தත්ත්වෙට මුහුණ දෙන්න පුළුවන් නම් අපිට මේට වැඩිය ඊසීමේ ශක්තියක් තියෙනවා. අපි කාදාතික ක්‍රියාත්මක කරලා නැහැ. ඒ නිසා ওই වේදනාවල් ඔයිට විදිය ගොඩාක් දේවල් අපිට විඳින්න පුළුවන් අර කිඹුල කන ඉවසන්න පුළුවන් අර කොහිල කට ඉවසන ඇනෙන එක තමයි ඉවසන්න බැරිලා තියෙන්නේ අපිට. ඒ කතාව අහලා තියෙනවා. කිඹුල කන ඉවසන්න පුළුවන් මට මේ කොහිල කටු ගන්නවා තමයි ඉවසන්න බැරි කියලා තියෙනවා මේ ඇයි මවන්නේකට මෙහෙම වෙන්නේ කියලා හිතෙනවා. ඒකත් පැත්තක දැම්මොත් ඔය ඕනේ දුකක් විසීමේ ශක්තියක් තියෙනවා. ඇත්තටම එහෙම ඉවසන ශක්තියක් තියෙනවා නම් ඒ හා සමාන ප්‍රතිශක්තියකුත් ඇඟෙන් හැදෙනවා. ඉවසීමේ ශක්තිය අඩු වෙන්න අඩු වෙන්න ප්‍රතිශක්තිය නැතු වෙනවා. ජග් ගහන්න ඕනේ. උපකරණ ආයුධ වලින් උදව් කරන්න වෙන්නේ ඉවසීමේ ශක්තිය නැති වෙනකොට ඕනම ලෙඩක් ඕනම දෙයකට මුහුණ දුන්නොත් ඇඟ ඇතුළෙම ප්‍රතිශක්තිය හදාගන්න. ඒ ප්‍රතිශක්තිය මරණකම්ම තියෙනවා. අද මේ වෛද්‍ය වෘත්තිය නිසා ඔක්කොමලා හොල්මන් බවටපත් වෙලා. ඔක්කොමලා නිකන් මේ මේ හේවණලි බවටපත් වෙලා. ඔක්කොම නිකන් කෙහෙල් බොඩ බවටපත් වෙලා එක එකක්වත් ඉවසන්නේ පොඩ්ඩ යනකොට ඇනස්තීසියා ගහනවා, පැනඩෝල් ගහනවා, අරක ගහනවා, මේක ගහනවා. ඒකල කියනවා මේ භාවනා කරන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කියන. අනේ ওই තත්ත්වයේ ජෝක්යක් තියෙනවා. භාවනා කරලා ඉස්සල්ලාම තියෙන දුක්ඛ සත්‍ය අවබෝධ කරන හැබැයි මේ ඇවිල්ලා වඳුරු එක්කනකොට පැඬුව ගන්න. මෙතින් චෝදනා කරා. ඒ නිසා වේදනාව පිටපත දැනගන්නකොට රිදි ගැලවිලා යනවා. හෙළුව එනවා එළියට. අපි හැම කෙනාම ඉන්නේ වේදනා සාගරයක පතුලේ කාටවත් මොනම හේතුවක් නිසාවත් කිඳිරි ගන්නත් එපා, චෝදනා කරන්නත් එපා. මේ තරම් ඉවසන්න පුළුවන් මේ ශක්තියක් මේක ඇතුලේ තියෙනවා අදහන් නැතිකම තියෙනවා. අදාහ ගන්න බෑ අපිට. ඒතරම් තියෙනවයි කියලා සරුවචනන්සේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී මේ බඩ අත ගන්නවා කියලා අත ගාපම පිටකොන්දළු අත ගෑවේ. නක් පියක් දාලා කපනවා වගේ ගෙරි කපන හරක් කපන කැත්තකින් කපනවා වගේ වාතේ මේ මේ අපි කියන්නේ ආම වාතය කියලා මේ ગેස්ට්‍රයිටිස් ගහනවා උඩට කාගෙන ඉන්නවා මොනවත් කරන්නේ නැතුව ඉන්නවා මොකද වෙන්නේ කියලා බලන්න මොනවත් වෙන්නේ චෝදනා කරන්න ගත්තොත් ගමක් කලවන්න පුළුවන්. කිසි කෙනෙකුට චෝදනා කරන්න ඒක ඉවරලයි බුදුරජාණන් මේ දුක්ඛ සත්‍ය ගැන දේශනා කරුවේ. එහෙම නැත්නම් රජපැටියෙක්ව ඉඳගෙන සම්මිසුරම්මිසුක මාලිගා තුනේ ඉඳගෙන ශාක්‍ය කුමාරිකාවන් වට කරගෙන නෙවෙයි සත්‍ය අවබෝධ කරුවේ. සත්‍ය අවබෝධ කරුවේ කැලේ. ඔක්කොම ඉඳගෙන යන්නේ. ඉතින් ඒකෙන්ම මේ වේදනාව කෙරෙහි දක්වන ආකල්පෙම තමයි දැනගන්න පුළුවන්. තමන් ඉස්සරහට යනවද පස්සට යනවද එnde ende ende ende ende වේදනා දරණ සුළුකටි අඩු වෙනවනම් එහෙනම් ඉතින් හුලම් බහිනවා වගේ තමයි බැටරිය ඩිස්චාර්ජ් වෙනවා වගේ තමයි. දැරීමේ ශක්තිය වැඩෙනවනම් ප්‍රධාන ලක්ෂණ දෙකක් මතුවේයි. චෝදනා කරන එකක් නෑ කාටවත්. ඒ වගේම අයිතිවාසිකම් ඉල්ලන එකක් නෑ කවදාකවත්. මොනම හේතුවක් නිසාවත් අයිතිවාසිකම් ඉල්ලනවා නම් ඒ කියන්නේ තමන්ගේ දීන ගතියක්. චෝදනා කරනවා නම් මට වැඩිය බාහිරේ ශක්තිමත් කියලා පිළිගත්ත වැරදි අදහසක් මත අපි චෝදනා කරන්නේ. ඇතුළත ශක්තිය විතර කාටවත් ශක්තිය නැහැ. අපිට හම් වෙලා තියෙන විතර එන්න දෙයක්වත් නැහැ අපිට. තව අන්නේව අදාහගත්තොත් ඔය මොනවාද අලියක්කට ඉන්දියාප්පියත් ගානක්ද කියලා කියනවා. අලියක්කට තිබ්බම ඉන්දියාප්පේ නිකම්ම බැරලා යනවා. දැන් අපි හිතානේ දෙක වෙනකම් ගන්න දැන් 2.5යි ඒක නිසා මම හිතනවා අපි සාකච්ඡා වෙලා අපි සතිವಾರයේ මෙතනින් සමාප්ත කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාවකට හතර වෙනකන් ඊට පස්සේ හතර ඉඳලා පහ දක්වා සක්මන් කළා පහට රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා මම ඒකේ කාලසටහන පිළිබඳව කිටි මතක් කිරීම ඉතින් ඒ මතක් කිරීමත් එක්ක ධර්ම සාකච්ඡා සැසිවාරය මෙතනින් සමාප්ත කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි